ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම කමඨහන් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් 1980 ජූලි 26 වන පසළොස්වක පොහෝ දිනයේදී මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පාපංච මානෝ යුක්ඛෝ පාපාන්තා විරාතෝ මගෝ විරාදීසෝ නිම්බානං යෝගක්ඛමං අනුත්තරං යෝත පාපාන්තං පාපාන්ත පදේරාතු නෛරාදයි සෝනිම්බානං යෝගක්ඛේමං අනුත්තරාන්ති අද දවසේ බුද්ධ ශාසනය වෙනුවෙන් සලකනකොට ඊටාම එකස් දවසක් සසල මාසේ පසළොස්වක දවස පුරපසළොස්වක දවස සසල මාසයේ පුරපසළොස්වක් දවස කීප අතකින්ම සැවදිය යුතු කරුණු සිද්ධ වුණා වූ දිනයක් බව මතක තබා ගන්න. විශේෂයෙන් බුද්ධ ශාසනය ආරම්භ වීමට සංඝ රත්නයේ ලෝකේ පහළ වීම අවශ්‍ය කාරණය. ලෝකයේ බුද්ධ රත්නයේ පහළ වුණා. ඒ එක්කම ධර්ම රත්නයේ පහළ වුණා. සංඝ රත්නයේ පහළ වීමට ඕමනා කරන ධර්ම දේශනාවක් සැලසුම් නියම වාසයෙන් සැලසුම් ඇහැල මාසයේ පසළොස්වකනව හොඳට ප්‍රසිද්ධ සූත්‍ර ධර්මයක් ධම්සක්කයතුම් සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තයේ දේශනා කළමින් කරමින් බුදුරජාණන් වහන්සේ යෝගයාට මාර්ගඵල නිවන් පිළිකර දී වදාළ ඒ මේ අසල මාසේ පුරපසර සම්දින මිනිසයන් අතරින් එක තාපසයෙක් වශයෙන් සිටපු අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන උත්මය අවබෝධ කරගත්තා ධර්මයෙන් ධම්මයන් අතරින් අටවස් කෝටියක් 18 කෝටියක් මාර්ගඵල අවබෝධ කරගත්ත බව එන්නම් කළා කියන්නේ දෙවියන් සම්බන්ධව ගණන් කියලා. ඒ අතින් කල්පනා කරනකොට ලෝකයේද ඊටාම උසස් ආලෝකයක් ධර්මාලෝකයක් සැතිරෙන සැතිරුණු වටිනා දිනේ දසදහසක් ලෝක ධාතුන් එක පැහැර ආලෝකයේ පැතිර ගිය අවස්ථාවක් මේ අවස්ථාව. ඒ විදිහේ කල්පනා කරනකොට ඊටාම උසස් පොය දිනයක් ඒ පොය දිනය විශේෂයෙන් සලකාගෙන අභ්‍යන්තර ගුණ ධර්මයන් දිනු කර ගැනීමට අදිෂ්ඨාන තබා ගැනීමට සුදුසු අවස්ථාවක්. අනිත් කරුණක් වශයෙන් සලකනකොට වික්ෂුන් වහන්සේලා අර විදිහේ බුද්ධ ශාසනය පාලනලා ඊළඟට ඒ වික්ෂුන් එහි ඒ කටයුතු කරන වික්ෂු සමාජයට විශාල ශික්ෂාපද සමූහයක් ඉදිරිපත් කරමින් ඒ වගේම ශික්ෂාපද සමූහයකට දොරටු විවෘත කරමින් මේ වස්සාන පිළිතුරේ කටයුතු කරන හැටි නියම කිරීම. ඒ විදිහට භික්ෂුන් වහන්සේලාගේ වාස්තවයෙන් සිදුවීම කියන මෙන්න මේවා මේ පසලස් රට දවස නිමිති කරගෙන සිද්ධ වෙන්නේ. පෙරවස් එළඹීම පසුවස් එළඹීම කියලා දෙයකට සඳහන් වන වස් එළඹීම ප්‍රධාන වශයෙන් පෙරවස් හැදීම මේ පොය නිමිති කරගෙන පවතින ආරම්භ කරන්නේ. ඒ විදිහේ බලනකොට බුද්ධ ශාසනික වටිනා චාරිත්‍ර පන්තියක් ආරම්භ වෙච්ච ආරම්භ වුණු වටිනා දිනයක්. කරුණා විශේෂයෙන් යෝගාවචර පිළිස විසින් සැලකිය යුතුයි. අරණ්‍යගතව බණ භාවනාවල යෙදෙන ශාසනික භික්ෂූන් වහන්සේලා ඉන්නේ. මේ අරණ්‍යගතව මේ විදිහේ බණ භාවනා ජීවවල යෙදෙන යෝගාවචර පින්නතුන් භික්ෂූන් වහන්සේලා වෙන කිසිම පිහිටක් නැහැ. ශාසනික පිහිටයි උනාගලාට දෙන්නේ. උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ශක්තියයි උන්වහන්සේලාට තියෙන්නේ බාහිර දෙයක් ඇත්තේ නැහැ. ඒ අරණ්‍යගතව මන භාවනාව ආරම්භ කරන ඒ යෝගාවචරයන්ට බාහිර වශයෙන් උපකාර අඩුයි. අභ්‍යන්තර ශක්තිය, අභ්‍යන්තර බාරය, චිත්ත බලය, චිත්ත ශක්තිය පමණයි අතට අරගෙන හිතට අරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු ඇතම් විතක ඥානවන්ත දායක උදවිය කල්පනා කරලා උපස්ථාන කරනවා. නම් ඒක වැඩි මොනක් දෙයක් වශයෙන් උන්වහන්සේලා සලකන්නේ. උන්වහන්සේලා තමන්ගේ කාය චිත්ත ශක්තිය ඉදිරිපත් කරගෙන කාය ශක්තිය යොදවලා භාවනා වේදීමට ඉදිරිපත් වෙන්නේ මේ ආ කලාවකට ගිහිල්ලා ඒ විදිහේ කටයුතු කරනවා. මේ විදිහේ කටයුතු කරන ශාසනික යෝගාවචරයන්ට ආරක්ෂාවක් අවශ්‍ය බව බුද්ධ ශාසනයේ පවතිනා වූ කාලේ බුද්ධ ශාසනයේ රකින්නා වූ දේවතා සමූහයේ තුන ඒ දේවතා සමූහයා සකර දේවේන්ද්‍ර තුමා සතරවරම් දෙවියන් ආදී කුට විඳිනාවෝ මේ මහේ ශාස්ත්‍රය සාසන ගුණේ ඇඳිනගත් ඒ දේවතා පිරිස ආරණ්‍යගත වික්ෂෝන් මහන්සේලා ගැන කල්පනා කළා. කල්පනා කළා විශේෂ සාකච්ඡාවල් පවත්වන්න යනවා. අද දවසේ විශේෂ සාකච්ඡා පවත්වන්නේ මොනවා ගැනද අරණ්‍යගතව ශාසනික ගුණ දිනු කරන්න බලාපොරොත්තු වන්නා වූ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වන්නා වූ යෝගාවචර පිළිස. අපි යෝගාවචර පිළිස ආරක්ෂා කරගන්නු. අප විසින් ආරක්ෂා කරගත යුතුයි කියලා ඒ විදිහට බලවත් ඕනෑමකින් සාකච්ඡාවල් කරලා මොන මොන ප්‍රදේශවල ඒ විදිහේ බණ භාවනාවල යෙදෙනවා කියලා කියලා බලලා ඒ ප්‍රදේශ ප්‍රදේශ වල යම් කිසි ආරක්ෂා නැති ස්වභාවල් තියෙනවා නම් ආරක්ෂා අඩු ස්වභාව එබඳු ස්ථානවලට ආරක්ෂාව සාර්ථකයි විශේෂයෙන් ඒ ප්‍රදේශ ආරක්ෂා කරන්නා වූ ප්‍රදේශවල බලපාන්නා වූ දේවතා සමූහයට විශේෂ නියෝග දෙනවා. මෙන්න මේ අහවල් අහවල් ප්‍රදේශවල සැලවල යෝගාවතර ස්වාමීන් වහන්සේලා බණ භාවනාව වේදෙනවා. ඒ අත්ංගේ ආරක්ෂාව නියමන්තමින් සලසන්න ඕන කියලා. මේ විදිහට ඒ දෙවියන්ගේ නියමයේ තිබේ තාත් ඇතන් විට අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර ඒ පලාත් ආරක්ෂා කරන්නා වූ දෙවියන්ගේ නොසලකිල්ල වෙන්නත් පුළුවන්. සමහර විට නොදෙනීම වෙන්නත් පුළුවන්. නොසලකිල්ලක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නොසලකිල්ලක් වුණොත් ඒවට බලවත් දඬුවම් දේවතාවන්ගෙන් ලැබෙනවා. ඉතින් නොදැනීම නැති වෙන්න ඉඩ තියෙනවා. නොදෙමින් නැති වුණොත් අර නියම බලාපොරොත්තු වන්නා වූ නියම ආරක්ෂාව සැලසෙන්නේ. ඒ නිසා යෝගාවචර බින්නතුන් අර දැනීම සලසාම් දෝන. දැනීම සලසා ගන්න. අද ඥානවන්ත වැඩක් නෙවෙයි. යන්නේ පාන්තිකප්පත්. පාන්තිකප්පත් කරලා විලම්පත් පූජාවල් කරලා මල් පූජාවල් කරලා වෙන විට වඩා විශේෂ පූජාවක් කරලා දෙවියන්ට පින් දෙන්නේ. දැන් ඒ සතරවරන් දෙවියන් ආදී ඒ දෙවි දේවතාවුන් මේ පින් ලබා ගන්නවා. විශේෂයෙන් දිව සමූහයකට පින් දුන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඉහිගල්ලා පින් දුන්නේ. නමක් ගමක් නියම කරන්නේ නැතුව සාසන ගුණය ආරක්ෂා කරන්න බලාපොරොත්තු වන්නා වූ සම්මියක් දෘෂ්ටික සියලු දේවතාවෝ මේකින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරගෙන මේ විදිහේ පින් අනුමෝදන් කරවීමේ බලය නිසා අර නොපෙනෙන පිරිස පෙනෙන්න පටන් ගන්නවා කියන්නේ. අනහවල ස්ථානයේ මෙන්න මේ විදිහට සින්කම් කරලා තින්නේ මොකකටද ඒක වාසසන්න දෙන්නේ. ඒක වාසසන්න දෙන නිසා මේ විදිහේ බලාපොරොත්තු අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ පිරිස අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා. විශේෂ සැලකිලි යොදන්න පුළුවන්. එනිසා අපේ යෝගාවචර පිරිස සලකන්න ඕන කල්පනා කරගන්න. මේ ලබන වස්කාරයේ තුල අපේ අදහස් මුදුන් සමුනවා ගැනීමට කල යුතු වීරිය, ගත යුතු ධෛර්යය, පවත්වා ගත යුතු චිත්ත වේග නොඅඩුව කරගෙන යන්න ඕන. අඩුපාඩුවක් නැතුව ඒවා කරගෙන යන්න ඕන කියලා අදිස්ථාන ඇති කර ගැනීමට කටයුතු මෙන්න ඒක විශේෂ කාරණයක් වශයෙන් කලකන්නේ. මේ විදිහේ විශේෂ කරුණු තව තවත් කීපයක් තිබෙන්න පුළුවන්. මෙන්න මේ කරුණු ටික මතක් කරගෙන අද මේ වටිනා කෝලෙදී අදිස්ථාන සබා ගන්න හිතට ගන්න මොකක් සඳහාද අපේ බලාපොරොත්තු අප අපගේ බලාපොරොත්තු කුමක්ද කියන එක අමුතුවෙන් ප්‍රශ්න කරන්න ඕමනානේ නිවන් දැකීමේ බලාපොරොත්තුවයි ඒ නිවන් දැකීමේ බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමට අදිෂ්ඨාන සබා ගැනීමට ඉතා වටිනා අවස්ථාවක් බව විදිහට මතක් කරන්න බලාපොරොත්තු ඊළඟට අද දවසේදී මේ මාත්‍රිකාවක් වශයෙන් අපු මේ ගාථා දෙක ගාථා දෙක බොහොම විශාල තේරුම් තියෙන ගාථා දෙක මේක සම්පූර්ණයෙන් විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ මදක් මඟ පෙන්වීම පමණයි කරන්නද බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ගාථාව යෝ පප්පන්ත මානෝ යොන්තෝ පප්පංචාබිරතෝ මගෝ විරාදේයිසෝ නිබ්බානං යෝ රක්ඛේ මං අනුත්තරං පළවෙනි ගාථාව විරාධයිසෝ නිබ්බාණං යෝගක්ඛේ මං අනුත්තරං අන්තිම පාද දෙක සෝ නිබ්බාණං විරාධයි ඒ පුජ්‍යයා නිවන වරද්දා ගත්තා කොබඳ නිවනද යෝගක්ඛේමං අනුත්තරං යෝගක්ඛේම නම් වූ උතුම් වූ නිවන වරද්දාගත් පුජ්‍යයා පළවෙනි ධාතාවෙන් සඳහන් වෙන්නේ නිවන වරද්දාගත්තා සුබඳ පුජ්‍යලයේ ගැන අපි තේරුම් අරගන්න ඕනේ ඒ ගණයට අපි වැටෙන්නේ නරකයි නිවන වරද්දගත්ත පුද්ගලයන්ගේ ඝණයට නොයටෙන්න අඩවුඩු කරන්නට වැටෙන්නේ නිවන වරද්දගත්ත පුද්ගලයන්ගේ ඝණයට වැටෙන්නේ අද කියන එක තේරුම් ගැනීම වටිනා කාරණයක්. මොකද කාටත් ඕමනා කරන වරද්දා ගන්නේ නැතුව නිවන සලසා ගන්නට. වරද්දා ගන්නේ නැතුව නිවන සලසා ගැනීමට තේරුම් ගන්නට ඊටම වටිනා කාරණයක්. යෝ පපංච මනුයුත්තෝ පපංචාභි රතෝ මගෝ යෝ පපංචාභි රතෝ යමෙක් පපංච ධර්මයන්හි ඇලුනේද පපංචාභි රතෝ පපංච ධර්මයන්හි නැවත නැවතත් අඩු නේද? කයනු හිතෙනු දෙකෙන්ම අඩුනා. මොන මගෝ මගෝ බාලව අඥානව සෝ ඒ පුජ්‍යලයා යෝගක්ඛේමං අනුත්තරං නිබ්බාණං විරාධේ උතුම්ම යෝගයන්ගේ යෝගයන්ගෙන් ക്ഷേම වූ නිර්භය වූ නිවන වරද්දාගත්තේය බුදුරජාණන් වහන්සේ මේ පළමිනි ගාථාව දේශනා කළේ එක්තරා සූත්‍රයක අවසාන ඒ අංගුත්තර නිකායේ ඒ සූත්‍රයක් බව මතකයි ඒ අංගුත්තර නිකායේ සූත්‍රයක සාරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු කොටසකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටසකුත් ඔය කොටස් දෙකේම අදහස එක පිළිවෙලටම ගිහිල්ලා තියෙනවා. එතකොට මේ සූත්‍රයෙහි විශේෂ තේරුම් කීපයක් තිබෙනවා. කියන්නේ නිවන ලබා ගැනීමට නොහැකි වන නිවන වරද්ද ගන්නා වූ පුද්ගලයාගේ කරුණු හයක් එහි සඳහන් වෙනවා. මේ ගාථාවේ සඳහන් වෙන්නේ මේ පපංච ධර්ම වල ඇලීම නිසා පපංච ධර්ම වල කයිනුයි හිතෙනුයි දෙකෙන්ම ඇලීම නිසා බාලයෙක් වෙනවා ඒ බාල වූ පුජ්‍යලයා මෝඩ වූ පුජ්‍යලයා නිවන වරද්ද ගන්නවා මේ මගෝ කියන වචනේ සාමාන්‍යයෙන් බාලය කියන අදහසයි දෙන්න තියෙන්නේ නමුත් වෙන තැන්වල මගෝ කියන්නේ මුර්ගයාට. මුර්ගයාට. මුර්ගයා බාලයෙක් වශයෙන් සලකන නිසා මේ වචනේ යෙදුවා වෙන්නේ ඇති. ඒ කල්පනා කරන් දෝන මේ පපංච ධර්මවල ඇලිලා වාසය කළොත් බාලයෙක් වෙනවා මුර්ගයෙක් වෙන්නේ වෙනවා. මෘගයෙකුට සමාන වෙනවා. මෘගයෙකුට සමාන වුණාම දිගින් දිගට දිගින් දිගට සංසාරයෙන් සංසාරයට දුකින් දුකට පත් වෙමින් කාලය ගත කිරීමට මේ පපංච ධර්මවල ඒ විදිහේ ස්වභාවය තියෙනවා පපංච ධර්ම මේක පළමු දේශනාවලදී ප්‍රකාශ කළා සංහා පපංච මාන පපංච දික්ඛ පපංච කියලා මේ පපංච ධර්ම තුන සම්බන්ධව මේක කලින් ප්‍රකාශ කළා පපංච යන වචනේ තේරුම නවත්ත ගන්න සංසාරේ බැඳලා බැඳිලා සංසාරයේ හොඳ කටයුතු වලට යෙදෙන්නේ නැතුව නරකින් නරකට ගමන් කරමින් සසර පරක්කු කරන සමා කරන ධර්ම කියලායි සලකන්නේ. පපංච කියන වචනේ තේරුම් දෙකක් ප්‍රධාන වශයෙන් දෙන මේ විස්තර කියන තේරුමකුත් තියෙනවා. පමා කිරීම. එතකොට ඒ දේවල් වල යොදවාලීමෙන් සමාද වීම කියන තේරුමක් තියෙනවා මේ තණ්හා මානෙ දිට්ඨිය කියන මේ තුනක් සසර සත්‍යයන් සමා කරන මේ විදිහේ දුකින් දුකට පත් කරමින් සමා කරන යාතියේ කෙලෙස් තුනක් විශේෂයෙන් මේ යෝගාවචරයන් මේ කරුණු තුන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පළමුවෙනි ප්‍රකාශ කළා තියෙන නිසා ලොකු විස්තරයක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍ය වශයෙන් මේ තණ්හාවට ඉදෙන්තුව වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. මානෙට ඉඳ නොලගෙන අන්දමට අපි වැඩ කරන්න ඕනේ. දික්ඛ වරට ඉඩ නොලැබෙන අන්දමට අපි වැඩ කරන්නේ. නුවණින් වැඩ කරන්නේ. යෝනිසෝ මනසිකාරයේ දෙන මේ නුවණ, නියම නුවණ යොදාගෙන හැම අවස්ථාවකදීම වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. මේක යෝගාවචරයන්ට විශේෂයෙන් ආවශ්‍යක අවශ්‍ය වන වටිනා ගුණයක් බව සලකන්න ඕනේ. දැන් අපි හිතලා බලමු මේ සංහාව කියන්නේ. යෝගාවචරයන්ට ලොකු ලොකු සංහාවල් හිටිනේ නෑ. ඒ ගිහියන්ට වාගේ ලොකු ඕලාරික ඒවත් ඇති වෙන්න පුළුවන් සමහර විට හොඳට යෝගාවචර ජීවිතය ගත කරන කෙනෙකුට ලොකු ඕලාරික තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. පුංචි අන්දමට, සීමිත අන්දමට සංහාවල් ඇති වෙනවා දන්නේ නැහැ. බෝධිසත්ව කාලේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අන්තිම භවයේදී බෝධිසත්ව කාලේ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධව සතම් සූත්‍රවල සඳහන් වෙනවා කාම විතක්කේ උන්වහන්සේට පහළ වෙනවා එතකොට ඒ කාම විතක්කය පහළ වෙච්ච අවස්ථාවේ උන්වහන්සේ වැඩ කළේ මෙන්න මෙහිමයි කියලා මහන්සේ මේ ඒ සමහර සූත්‍රවල දේශනා කළා. ඒ කාම විතරකේ බෝධියෝගාවචර උත්තරණයාට පහළ වුණේ ඌ ස්වභාවය සමහර විට සමහර කෙනෙකුට හිතන්න පුළුවන් දෙමාලිගාවේ දේවල් සම්බන්ධව එතකොට තමන්ගේ භාර්යාව පැරණි භාර්යාව පුතු පුතා ඔය ආදී පිරිස් සම්බන්ධව ඒ වස්තුව සම්බන්ධව කාම තෘෂ්ණාව ඇති වුණා කියලා සමහරුන්ට හිතන්න පුළුවන්. නමුත් වෙන සූත්‍රවල සඳහන් වෙනවා ඒ නික්කම්ම මහා මිනිස්ක්‍රමණය කළා පිටුුණයින් පසුව ඒ සම්බන්ධව මොනම අදහසක් අත්කිසිවේ දවසක ඇති වුණේ නැහැ. අරතරම් දුක් ගන්නා වූ අවස්ථාවේදී වුණත් මේවා කරන්න බෑ හරියන්නේ නැහැ ආපසු යන්න ඕනේ කියලා මොන අන්නමකින්වත් හිතුවේ නැහැ. ඒ විදිහේ ඒ සූත්‍රවල සඳහන් වන නිසා මේ කාම විතක්කේ කියලා කියන්නේ අර පුංචි හීන හීනයට ඇති වෙනා වූ කාම විතර්ක. ලෝභ සහගත අදහස් පුංචි කියන්නේ අවට අවට ප්‍රදේශේ හොඳට මල් පිපිලා හොඳට මල් පිපිලා ගෙඩි වලින් පළතුරු අරගෝලෙන් සම්පූර්ණ වෙලා තියෙනවා දැන් දකින්නකොට බොහොම හොඳයි කියලා එතන සීන් ආසාවක් සීන් ආසාවක් හාන් ඒ බඳු ඒ සීන් ආසාවක් ඇති වෙන්නේ ඉඳ තියෙන යෝගාවචරයන්ට. ඒවා උනත් ඉඳට කල්පනාවෙන් අර ඒ බෝධිසත්ව උත්තමයා ඒවත් බාධක වශයෙන් කල්පනා කළා වාගේම යෝගාවචරයන් කල්පනා කරන්න ඕනේ. ඒ සීනියට ඇති වුණත් මේ ඉඳන්ගෙට ගියව වේලාවක ගිය අවස්ථාවේදී අර ඒවා දැක්කහම සමහර විටක පින්ඳ පාතේ දෙදෙනකොට ඒ අවස්ථාවේදී ඒ ඒ ආහාර වර්ග දකින්නකොට දේවල් දකින්නකොට පුංචියට ආසාවල් ඇති වෙන්නේ. එතකොට මේ විදිහට ආහාර පාන වර්ගයන් සම්බන්ධව විලම්පස වර්ග සම්බන්ධව සිවුරු සම්බන්ධව තමන් වසන සෙනසුන සම්බන්ධව අසුරු කරන පුජ්‍යලයන් සම්බන්ධව එතකොට පිටින් සංනින අත්සම් සම්බන්ධව ওই විදිහේ ඇති වෙන්න පුළුවන් සීනියට තණ්හාව ආසාව ඇති වෙන්න පුළුවන් ඒක බාධකයි ඒ සීනියට ඇති වෙච්ච එක තමයි ලොකු වෙන්නේ ලොකු වෙද ගිහිල්ලා අන්තිමේදී මහා මෙරක් තරමටත් ලොකු වෙන්නේ දෙකියන. සංහාව පමණක් නෙවෙයි. දේශයත් ඔය විදිහට ඇති. තරහ ඇති වෙන. තරහ ඇති වෙන. ඒ සීනියද තරහ ඇති වුණාම යෝගාවචර සලකන්නේ මේක මට බාධාවක් මගේ ගුණයට බාධාවක් මගේ ගුණේ දිනු කර ගැනීමට මේක බාධාවක් මේක ලොකු වුණොත් මා සතර අපායෙන් මට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ. වහාම මේක ඉක්මවා ගන්න ඕනේ කියලා යටකර ගන්න. අයින් කර ගන්න. හරි තාක්ෂරට ඒක සම්පූර්ණයෙන් කඩා ගන්න පුළුවන් නම් ඒ තරමට මහන්සි අරගෙන කඩා ගන්න ඕනේ. මානෙ ඇති වෙන. මේ පපංච ධර්ම කොයිවත් ඇති වෙන්නේ දෙතියි. මෙන්න මේ නිසා මේ පපංච ධර්ම සම්බන්ධව හොඳට හිත යොදලා තේරුම් ගන්න ඕන තණ්හාව හීනියටවත් ඇති වෙන්නේ ඉඳ නොදී කටයුතු කරගන්න ඒකෙන් නිදහස් වෙන්න මහන්සි ගන්න ඕන හිත නිදහස් කර ගැනීමට මහන්සි ගන්න ඕන තණ්හාවයි දේශයයි දෙක දෙකට තියෙන දේවල් දෙක මේ දෙකෙන් පරිසම් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඒ විදිහේ සලකා ගන්න කරුණ රාශියක් තියෙනවා. දැන් අර විදිහේ සීන් අන්දමට තණ්හාව ඇති වුණා ඊළඟට සීන් අන්දමට ද්වේෂයත් ඇති වුණා. ඒක ටිකක් එහාට ගිය හැටිම කර්මස්ථානය සම්පූර්ණයෙන් පරිදි වෙනවා. තමන් යම් කිසි කර්මස්ථානයක් රැකගෙන ධාන ඒක පරිදි වෙනවා. එපමණක් නෙවෙයි මේක ප්‍රමාදයට හේතු වෙන දෙයක්. ප්‍රමාදයට වැටෙන වැටීමට හේතු වෙන දෙයක්. මේවා ලිංගෙන් ලිංග වැඩි වේගෙන වැඩි වේගෙන යනව අවස්ථාවේදී ප්‍රමාදේ වැඩි ප්‍රමාදේ වැටෙනවා ප්‍රමාදේ වැටෙනවා දන්නේම නැතුව ප්‍රමාදයට වැටෙනවා. ප්‍රමාදයේ වැටුණයින් පසුව තමාට උදව් දීමට ඉදිරිපත් කළ හැකි අර යම් කිසි දේවතා සමූහයක් නැත්නම් එයත් වහක බලා ගන්න. දෙවියන් දැන් ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. බුද්ධ ශාසනයෙන් ආරක්ෂාව සැලසෙන්නේ නැතුව වගේම දෙවියන් දැන් ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. මෙන්න මේ නිසා සාවධාන වෙන්න ඕන. සාවධාන වෙනවා කියන්නේ හොඳට පරීක්ෂාකාරීව සමාගයේ චිත්තප්‍රවෘතිය පිළිබඳව හිතේ පැවැත්ම පිළිබඳව සාවධානම හොඳට නුවණ යොදාගෙන සිහිය යොදාගෙන කටයුතු කරන්නට නිතර මහන්සි ගන්න ඕන. සතිය යොදන්නේ කියන එකේ තේරුම මොකද? යම් යම් දේවල් සිහි කිරීම පමණක් නෙමෙයි. ඔන්න ඔබඳු අවස්ථාවලදී දැන් තනින්නේ මේ ඉදිරිපත් වුනේ කෙලෙසයක්. මේක තිබෙන්නේ නරකයි. වහාම මේ යටපත් කරන්න ඕන අයින් කරන්න ඕන සම්පූර්ණයෙන් අයින් කිරීමට මහන්සි ගන්න ඕනේ කියලා ওই විදිහේ කල්පනා කරනවා. ඒ විදිහේ හිත යොදවාලීමයි මේ නියමන්න මේ සත්‍යය. මෙන්න මේ විදිහට මේ තණ්හා මාන දික්ඛ කියන මේ පපංච ධර්මයන් මේ යෝගාවචරයන් අර්ථම් වෙන්න ඕනේ පරිස්සම් වෙන්න ඕනේ ආරක්ෂා වෙන්න ඕනේ එතකොට එහෙම ආරක්ෂා නුනොත් අන්න යෝ පපංච මනුයුත්තෝ මේ තණ්හා මාන දික්ඛ කියන මේවන් යෙදුනා නම් ඒ වාගේ පපංචාභි රතෝ මේ පපංච ධර්මයන් ඇදුනා නම් එයා බාලයෙක් වෙනවා අඥානයෙක් වෙනවා යෝගාවචරයෙක් නෙමෙයි එතකොට ඒ පුද්ගලයාට යෝගාවචරය කියන්නේ බෑ කියන්න ඕන මගෝ මගෝ කියලා මෘදුවේ කියලා කියන්නේ බාලයේ කඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පාවිච්චි යොදාපු වචනයක් වගේ. මේ පපංච ධර්මයන්ට යටත් වුණොත් ඒවයි බැඳුනොත් ඒවයි රැඳුනොත් ඒ බාලයෙක් වෙනවා. අඥානයෙක් වෙනවා. අඥානය කියලා නවතින්නේ නැහැ. මේ යෝගාවචර කමෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ යම් උත්තමාර්ථයක් නම් ඒ නියම උත්තමාර්ථය වන නිවන අත්පත් කර ගැනීමට උණු සුදුස්සෙක් වෙනවා. සුදුස්සෙක් වෙනවා. වරද්දගත්තා කියන්නේ ඒක. නිවන වරද්දගත්තා. නිවන් මඟ වරද්දාගත්තා. නිවන වරද්දාගත්තා. දෙකම වරද්දාගත්තා. නිසා නිසා නුවණින් කල්පනා කළා. මෙන්න මේ පපංච ධර්මයන් තමන්ගේ හිතේ වැඩ කරන්න ඉඩ නොදී පපංච ධර්මයන් සම්බන්ධව ඊටාම සියුම් අන්දමට කල්පනා කරලා පමණ ධර්මයන්ගෙන් හිත අයින් කරගෙන වාසය කරන්න මහන්සි ගන්න ඕනේ. ඒ විදිහේ මහන්සි ගන්නකොට බලාපොරොත්තු අම්බෙමේ සාර්ථක තත්වයක් සලස්වා ගන්නට පුළුවන්. මේක පළවෙනි ධාතාවේ සම්පූර්ණ අදහස නෙමෙයි කෙටි අදහසයි. යෝගක්ඛේමං අනුත්තරං කියන මේ වචන දෙකම ලොකු තේරුම් වලට ඉඩ තිබෙන වචන. යෝගක්ඛේම අනුත්තර කියන එක නම් උතුම් කියන තේරුමයි. යෝගක්ඛේම කියන වචනේ යෝගයන්ගෙන් යෝගයන්ගෙන් ക്ഷേම වූ කියන තේරුම. ക്ഷേම කියන්නේ නිර්භය. යෝගයන් කියන වර්ග කෙලෙස් වර්ග. මේවා මහ භයානකයි. මේ කෙලෙස් වර්ග භයානකයි. කාම යෝග, භව යෝග, විත්ති අවිද්‍යාත්ති යෝග, අවිද්‍යා යෝග කියන මේ යෝග කියන්නේ. යෝග කියන්නේ යෙදී. මේ පංචකාම ගුණිත රාගයන් යෙදී. එතකොට භව රාගයන්හි යෙදීම මිත්‍යා දෘෂ්ටීන්හි යෙදීම මෝඩ සම්වල යෙදී යෝග යෝග කියන කෙලෙස් ගොඩ යෝග නාමයෙන් කතා කරන කෙලෙස් මේවා භයානකයි එකක් එකක් පාසා භයානකයි හිතලා ඉවර කරන්න බැරි තරම් භයානකයි ඉඩ ලැබුණොත් කොපමණ දුකකටපත් කරනවාද කියන එක කියලා ඉවර කරන්න බෑ. මේ සත්වයන් මේ සංසාරයේදී මේ දුක් වෙන්නේ දුක් විඳින්නේ දුකින් දුකට පැමිණෙන්නේ මෙන්න මේ යෙදීම නිසා මේ යෝගයන් නිසා අද දුක් විඳින්නේ මේ යෝගයන් නිසා මස්කට දුක් විඳින්න තිබෙන්නේ මේ යෝගයන් නිසා. කලින් දුක් විඳින්න මේ තරම් දුක් කාලයක් දුක් නිදගෙන ආවෙත් මේ යෝගයන් නිසා. එනිසා මේ භයානක යෝගයන්ගේ හේම වූ නිර්භය වූ ධනනං නිබ්බාණය නිවන. නිවනේ නෑ මේ යෝගයන්ගේ යෙදීම. යෝගයන්ගේ යෙදීමක් ඇත්තේ නැහැ. එනිසා නිවනට යෝගක්ඛේම කියලා කියනවා. නිවන අනුත්සාහ උතුම් ලෝකයේහි යම් තාක් දේවල් තියෙනවා නම් උතුම් දේවල්. ලෞකික වශයෙන් යම් තාක් වටිනා දේවල් උතුම් දේවල් තියෙනවා. ඒ හැම දෙයකටම වඩා උතුම් එකටයි අනුත්තර නිවන. එතකොට නිවන වෙනුවට පාවිච්චි කරපු වචන දෙකක් ඔය ඒ යෝගයන්ගේ හේම උතුම් නිවන ලබා ගන්න බැරි වෙනවා මේ සපංච ධර්මයන් වලට අහු වුණොත් කියන මේ අදහසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එනිසා යෝගාවචරයන් හොඳින් කල්පනා කරලා බලන නියම අන්දමට තමන් තුළ මේ පපංච ධර්මයන් පහළ නොවෙන්න යම් කිසි අවස්ථාවක පහළ වුණත් එයින් බේරිලා වැඩ කරන්ට අදිඨාන කරගන්න ඕනේ විශේෂයෙන් අද දවසේදී අර මුලින් කිව්වා වාගේ අදිඨාන සබා ගැනීමට සුදුසු දවසක් කියලා මුලින් ප්‍රකාශ කළ මෙන්න මේ කරුණ ඉදිරිපත් කරගෙන මෙන්න මේ පපංච ධර්ම වලට අහු නොවි මේ ඉදිරි කාලයේදී මම වාසය කරමි කියලා අදිස්ථානයෙන් ගන්න. සංහා පපංචයට අහු නොවි මම ඉදිරි කාලයේ වැඩ කරමි. මාන පපංචයට අහු නොවි මම ඉදිරි කාලයේ වැඩ කරමි. දිට්ඨි පපංචයට අසු නොවි මම ඉදිරි කාලයේ වැඩ කරමි කියන මෙන්න මේ අදිස්ථානය අද තබාගත යුතුයි. එතකොට මේවට අහු නොවි වැඩ කරන්නට පුළුවන් වුණොත් නැත්නම් ශක්තිය ලැබුණොත් කරගත්තොත් නියතම් මේ යෝගාවචරයන් බලාපොරොත්තු වන්නා යම් උත්තමාර්ථයක් ඇතනම් ඒක ඒකාන්තයෙන් සාර්ථක කරගන්න පුළුවන්. වරදෙන්න ඒකාන්තයෙන් සමුද්ද කරගන්න පුළුවන් බව සලකන්න ඕනේ. නිසා අද දවසේදී මිනිහාට නිදිගස්සන්න බලාපොරොත්තු වෙන්නේ අද දවස ගැන ඉතින් අර මුලින් ප්‍රකාශ සම්බන්ධමට සලකලා කල්පනා කරලා අපි මේ සංසාරයේ මහා දීර්ඝ සංසාරයක ගමන් කරන කුජලයන් වෙලා ඉන්නේ මේ දීර්ඝ සංසාරයේ කොට කර ගැනීමටයි මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සංසාරයේ ගැන අතීත සංසාරය ගැන සලකා බලනකොට නොවින්ද දුකක් ඇති වෙනවා. නොයෙක් විදිහේ දුක් වින්දා ඒවා කල්පනා කර ගන්න ඕනේ. මත් ගන්න තවත් එහාටත් මේ දුක් විඳ විඳ මේ සංසාරයේ දිග්ගස ගන්නේ නැතුව කොට කර ගන්න ඕන මොන ක්‍රමයකින් හරි සංසාරේ කොට කරගන්නට ඕනේ කියන හැඟීම ඇති කරගන්න ඕනේ. මේ භයානක සංසාරයෙන් අපි අත් මිදිලා අත් මිදිලා බලාපොරොත්තු වන්නා වූ නිර්භය නිවන ලබා ගැනීමට ඕමනා අපට ඕමනායි කියන අදහස ඇති කරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ විදිහේ කටයුතු කරනවා නම් ප්‍රමාද නැතුව අප්‍රමාදව මේ සමද විදර්ශනා භාවනාවලට යෙදিলা ආර්ය ස්ථාංග මාර්ගයන් දිනු කරගෙන පාරමී ධර්මයන් තම තමන් තුළ දිනුවට පත් කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන්නා වන්දමත උතුම් වූ බෝධියකින් අමා මහ නිවන අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා